ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ ඉදිරිපත් වෙච්ච බ්‍රහස්පතින්ද දවසේ ඉස්සරණ වනේ පුරුදු පරිදි ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුමු දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා මුතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඕහාර ඉත්වාන ගිහි ව්‍යංජනානි සංචන්න පත්තෝ යතා පරිච්ඡත්තෝ කාසාය වත්තු අබිනික්ඛමිත්වා ඒකෝ චරේ khagg විසාන කප්පෝති තී අවචරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කාලේ නැත්තම් මේ වකවානුවේ නිසන්වනේ මේ බ්‍රහස්පතින්ද පැවැත්වෙන ධර්මදේශනාව සඳහා ඉදිරියෙන් තියාගත්තේ චරවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච මේ කග්ගවිශාන කියන සූත්‍රය. ඉතින් මේ සූත්‍රය පොත් පෙරලා බලන නැත්නම්ගේ පහසුව පිණිස මතක් කළොත් කුද්දක නිකායේ පොතේ සුත්ත නිපාත කියන පොතේ සංග්‍රහ වෙලා තියෙන්නේ. මේ සුත්ත නිපාතය බෞද්ධ දාර්ශනිකයන් සහ බටහිර ඇත්තන්ගේ විශේෂ අවධානයට යොමු වෙච්ච එකක්. ඒ මොකද ඒ බොහෝම පැරණි භාෂාවකින් බොහෝ ගැඹුරු ධර්ම ගාථා බන්ධන මාර්ගෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ පොතේ සඳහන් වෙන දෙවෙනි සූත්‍රයයි මේ කග්ගවිශාන සූත්‍රය. ඒ සූත්‍රයේත් ගාථා 40ක් විතර තියෙනවා. ඒ ගාථා 40ෙම 39ක්ම අවසාන වෙන්නේ මේ ඒකෝචරිකග්ග විශාන කප්පෝ කියන පදයෙන් ඒ නිසා මේ සූත්‍රයේ ධ්‍රුව පදයේ වශයෙන් මේක සඳහන් වෙනවා ඒ ධ්‍රුව පදේ නිසාම කග්ග විශාන සූත්‍රය කියලා මේ සූත්‍රයට නම් තබලා තියෙනවා. ඒ පදයේ විස්තරය අපි හැම දවසෙම මේ වගේ බණ කියන වෙලාවල ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරිපත් කරගෙන තියෙනවා. අද අපි මේ 30 වෙනි ගාතාවයි 30 වෙනි ධර්ම දේශනාවයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඒකෙත් ගාතපද ඉවර වෙන්නේ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. ඉතින් මේ ਸਰවචනාසිගේ වචනය තමයි ඒක චරක. ඒක චර, ඒක සෙය්‍යක, ඒක බත්තක, අදුතියක කියලා සඳහන් කර තිනවා තනිව හැසිරෙන ගතිය. එකලා චරිතය, ඒක නැත්නම් උදිකලා බව, එහෙම නැත්නම් විවේකය. මේක පුදුජානනාංශේ නිකන් සම්මුත ලෝකේ නිවන වශයෙන් පෙන්ලා දෙන්න පුළුවන්. සාමාන්‍ය ලෝකේ නිවන තමයි මේ එකලා වාසය. එක ඒක භත්තක. උදේවරු විතර බත්තල දරා හැන්දවරුවම වන භාවනාවට ගත කරනවා. ඒක සෙයයක. ඇඳේ දෙන්නෙක් නිදාගන්නේ නැහැ. තනියම නිදා ගන්නවා. අද්විතීයක දෙවන්නේක් නැහැ. ඒකට මේ ඒක චාර කියන වචනේ සඳහන් කරලා තියෙනවා. ඒ මොකද සරුවච්චන් වහන්සේගේ ගැන්වීම හැටියට තණ්හා දුතියෝ පුරිසෝ මනුස්සයාට හැම වෙලාවෙම ද්විතිකාව වෙන්නේ නැත්නම් ගෑණි වෙන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාවත් එක්ක ජීවත් වෙන තාක්කල් ඒ මනුස්සයා තනිව ජීවිතයක් නැහැ තණ්හා දුතියෝ පුරුෂෝ. ඉතින් සාමාන්‍ය එක ඇඳක නිදා ගන්නවා තනිව ජීවත් වෙනවා කියන රොඟ දෙනෙක් මේ කායික වශයෙන් වීම තමයි හිතන්නේ ඒකත් ඇත්ත. කාය විවේකී අවශ්‍යයි. නමුත් කාය විවේකීට පස්සේ තෘෂ්ණාවගේ හැර යාම සඳහා එහෙම නැත්නම් අපි කිව්වොත් සමත භාවනාව සඳහා කාමච්ඡන්දය දුරු කිරීම සඳහා වෙනම භාවනා ක්‍රමයක් ඕනේ. ඒකත් හැක්කොටම හරියන්නේත් නැහැ. ඔක්කොමලා ක්‍රමයි දන්නේත් නැහැ. හරිය කලාතුරකින් කෙනෙකුට විතරක් මේ තෘෂ්ණාව తాවකාලිකව අයින් කරන්න පුළුවන් දෙවෙන්න. ඊට පස්සේ අනුසේ වශයෙන් අයින් කිරීම තමයි බුදුහාමුදුරන්ගේ සුවිශේෂ පාඩම මානවයට ලැබිච්ච ඡායාදේ. ඉතින් මේ දෙවැන්නේ කස් කිරීම තා ඒකචාරී ජීවිතය පටන් ගන්න තැන තමයි අපි සාමාන්‍ය දන්න අබිනිෂ්ක්‍මණය. ගීගේ හැර යාම කියන එක. ඉතින් ගීගේ හැර යාම මේ සූත්‍රයේ බොහෝම අගය කරලා තියෙනවා. අර ඊට පස්සේ කරන සමතයෙන් මේ තෘෂ්ණා දුරු කිරීම විපස්සනාවෙන් තෘෂ්ණා දුරු කිරීම කියන වැඩපිළිවෙලේ ආරම්භක පාදම එහෙම නැත්නම් සඳකඩ පහන වගේ. මේ සඳකඩ පහන කොට වෙලා තමයි ඉතිරි පියකට පෙළ අපි නගින්නේ. ඒකට කොට වුණාට පස්සේ තමයි ඉදිරි පියවර පේන්නේ. ඈත ඉඳලා බලනකොට පේන්නේ සඳකට පාන සඳකට පානට ආපහා ඊගා පියවර පේනවා. ඒකට නැගපුවා ඊගා පියවර පේනවා. ඒකට නැගට ඊගා පියවර පේනවා. අන්න ඒ වගේ තමයි මේ පියකට පෙළ නගින්නේ. ඉතින් අපි නිස්සන්නවනේ වගේ තැනක මුළු දින්නු වෙලාවක අපි සෑම කෙනාම අබිනිෂ්ක්‍මණය කරපු නැත්තම් විදිහට බාර ගන්න. මෙතන ඉන්න ඔක්කොමලා తాවකාලිකව හෝ ස්ථිරව ඒ ගිහි ඇලිගලි වාසය ඝනඛංගනිකාව ගණයා කෙරේ බැඳී කුලයා කෙරේ බැඳී ගත කරන එකේ වෙහෙස දැකලා ඒ වෙහෙස පුද්ගලිකව දැකලා තියෙනවා. පුද්ගලිකව අබිනිෂ්ක්‍මණය කරන්නත් හිතලා තියෙනවා. පුද්ගලික ක්‍රමවේද සහ හොයාගෙන අබිනිෂ්ක්‍මණය කරලා තියෙනවා. මේක සෙල්ලමක් නෙවෙයි. මේ කෙනෙකුට විතරයි ඊගා පාඩම් පන්තිය රුචි වෙන්නේ, ගොදුරු වෙන්නේ, ගෝචර වෙන්නේ. එහෙම නැතුව මේ දැනටමත් දුතියා දූතිකාවක් සමග ගත කරන තෘෂ්ණාවත් එක්ක සැලී පැදී ගත කරන කෙනෙකුට මේ බණ ඇහුනොත් බණ කියන කෙනාගේ දෝෂේ වැටේ. ඒ නිසා එවැනි අත්තණ්ඩ එවැනි තැන්වල එවැනි වෙලාවල් වල මේ ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ගෞරවය පිරිහෙනවා. ධර්ම ගෞරවය පිහිටන්න නම් ඒ පළවෙනි පියවරට තමන් වශයෙන්ම සල්ලං වෙච්ච තමන් වශයෙන්ම ඉදිරිපත් වෙච්ච පිටසකට කලාව වේලාව බලලා යත්තන්ගේ ඉදිරි ගමන දියුණු කිරීම සඳහා මේ ධර්ම දේශනා කරනකොට <clears throat> විශේෂ ගෞරවයක් යත්තන්ට ඇති වෙනවා. අපි මේ අභිනිෂ්ක්‍මණය සඳහා తాවකාලිකව විස්තරව ගත්ත විනිශ්චයට දැන් ඉදිරි මාර්ගය අපිට මේ ස්ථාන වලින් මේ බණ වලින් මේ සූත්‍ර වලින් අපිට ලැබෙනවා කියලා ඒ කෙනෙකුට ඒක මේ ධෛර්යය උපයන දෙයක් ඉදිරි මාර්ගයක් වෙනවා. ඒ නිසා මේ කක විසාන සූත්‍ර වගේ දේවල් මේ කාලේ කනට ඇහෙන සූත්‍ර නෙවෙයි. අහන්න හම්බ වෙන්නේ මොකද ඒව ඇහුවොත් බොහෝ ජනප්‍රියතාවය නැති වෙනවා. බොහෝ ජනප්‍රියතාවය ඇති වෙන්න නම් සාර්ථක පෞද්ගල ජීවිතයක් ගත කරන්න හැටි මගුල් ගෙදර වගේ උත්සවයක් පන්සලක ලාභයට කරන්න බැරිද? එහෙම නැත්නම් පවු සංවිධානය සඳහා භික්ෂුවකට නව පැවිදි දෙන්නට උපදෙස් දෙන්න බැරිද කියන කතාව තමයි අද තියෙන්නේ. ඒවට බොහෝමත්ම සැදී පැදී සිටගෙන තියෙනවා. අද හැම භික්ෂුවක්ම සයිකියාට්‍රික් කෙනෙක් බාටපත් වෙලා තියෙනවා. මේ මොකද මේ ලෝකයේ පිස්සු කෙලිනේ වට මේ කාමයට එක්ක ඇලී බැඳී වාසය කරන ප්‍රශ්නවලට උත්තර බඳින්න සංඝයා සැදී පැදී තිනවා සංඝයාට කිසිම සුදුසුකමක් නැහැ. මොකද ගීගේ අතහැරපු ඇත්තෝ ඒ පෞල් සන්ධානයේට අතපැන්වක් කරන જાතියක් නෙවෙයි සංඝයා කියන්නේ. නමුත් මෑතකදී දැකලා තියෙනවා අනිකුත් ආගම් එක්ක කට කර ඉඳනම් අපේ සංඝයා වහන්සේ සදී පෑදී සිට මගුල් ගෙදර පන්සලේ ගන්න නැත්තම් ගන්න තැනට සංඝයා වහන්සේ වඩින්න එහෙම නැත්නම් ඒකලා නව විවාහ પ્રાપ્ત ඒ යුවතිපතින්ට සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමේ උපදෙස් ලබා දෙන්න පෙළපෙන යුගයක්. ඉතින් ඒ අනුව බලනකොට භික්ෂුන් වහන්සේලාගේ වචනෙට බහන බණට මාතුකාට රග්ගවිශාන සූත්‍රයේපත් නොවීම හිතා ගන්න පුළුවන්. නමුත් මම හිතන්නේ එදාත් ඒක එහෙමයි. එදා කාලෙත් ඒක එහෙමමයි. ඒ නිසා මේ කග්ගවිශාන සූත්‍රය පිළිබඳ අටුවාසපේන අටුවාචාන් වහන්සේලා මේක පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා විදිහට පැත්තකට කරලා මේ සාමාන්‍ය සහත් බෝධිය පතන අයට මේ කියවන්න ඕනේ නැහැ. මේක සම්මා සම්බුද්ධත්වයේ පතනට කියවන්න ඕනේ. යම් කිසි කෙනෙක් පසේ බුද්ධත්වයේ පතනන උගෝ තනියම නිවන් ලැබලා කාටවත් බන නොකිය තනියම පිරිනුවම් පාන જાතියක් විදිහට නේ අපි පසේ පුත්‍රජාන් වහන්සේ හඳුලා තියෙන්නේ. ඉතින් පසේ පුත්‍රජාන් වහන්සේලාගේ උදාන ගාතාවල් විදිහට මේක සඳහන් කරලා තියෙන්නේ. නමුත් ඒ ගාතාවල් පොඩ්ඩක් විස්තර කරලා බැලුවොත් සර්වචනාසිගේ අනිකුත් සූත්‍ර වලින් දක්වන කරුණු අනුව ඒකේ සාමාන්‍ය අනිකුත් සූත්‍ර වල තියෙන කරුණම තමයි සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා පෙන්වන්නේ කියා ගන්න බැරි දෙයක් එතන නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේගේ ගොළු බුද්දේ ගොළු බුද්දෙක් වෙන්න ඕන කමක් නැහැ මේ ගාතාවල අර්ථ තියෙනවා. නමුත් අර්ථ මෑත කාලේ මතුවෙලා නැත්තේ උගව දෙනෙක් මේ ඒකෝචරය කියන එකට බයයි. තනිව හැසිරීමට බයයි. ඝනසංගනිකාවට තමයි දේශපාලන අපි ව්‍යවස්ථා හදාගන්නේ. ඝනසංගනිකාවට තමයි අපි ආර්ථික ප්‍රතිපත්ති හදාගන්නේ. ඝනසංගනිකාට තමයි අපි සමාජික ප්‍රතිපත්ති හදන්නේ. ඒක liverලා කන්‍යා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳීගෙන ගතකරන ඒ ජාත්‍යන්තර සමිති සහ ඒ සංවිධාන දීලා තියෙන ලනුව කොච්චර සරද කියනවනම් පුද්ගලයෙකුට තේරෙන්නේ සමිතියක සමාගම ගත කිරීමත් අපායත් අතර වෙනසක් නැහැ කියලා. සභාවක ගත කරන්න වෙනවනම් අපාය තමයි. ඒකයි කතා කරන්න දෙයක් නැහැ. තනිව නම් බ්‍රහ්ම දෙන්නෙක් නම් දිව්‍ය තුන් දෙනා නම් ගම හතර දෙනා නම් කෝලාහලයි. මේක තමයි බුදුරජාණන්සේගේ ඉදිරිපත් කිරීම. ඒක නිසා මේ භ්‍රමචරියක් අවශ්‍ය නැ. භ්‍රක්‍මෙක් වගේ මේ ලෝකේ ජීවත් වෙන්න ඕන නම් ඒ කෝචරේ කග්ග විශාන කප්පෝ කග වේනගේ අඟ වාගේ. කංග වේනට විතරයි ලෝකේ එක අඟක් තියෙන බලවත්ම සතා කංග වේනගේ අඟ වාගේ තනි වෙන්නේ කියලා කියනවා. ඒ වගේම මාතංගණන් හස්ති රාජා වගේ රැලින් වෙන් වෙලා තනිව හැසිරෙන්නේ කියලා කියනවා. කාන්තාවගේ අතර දාපු තනි වලල්ල වගේ තියෙන්න අරින්න කියනවා වලලු දෙකක් එකතු වෙච්ච ගමන් ගෝසාව. සට සට ගාලා සද්ද ඇහෙනවා. තනි වලල්ලේ සද්ද නැහැ. ආන මේක බුදුරජාණන් වහන්සේ පෙන්වුවට පසුකාලීන බුද්ධ ධර්මයේ බුද්ධ ආගමක් පාඩපත් වෙනකොට ඇතිවෙච්චි මලකඩ කාපු ලකුණක් තමයි මේක ඝන සංගණිකාවට දාගත්තා. ලක්ෂයේ පිංකම් දෙලක්ෂේ පිංකම් කරගෙන මහා ජන සමූහ එකතු කරගෙන ඒ කරන වැඩ බුද්ධ ආගම කියන ලේබල් එක යටතේ සිද්ධ වෙනවා. එතකොට එවැනි බණකදී එවැනි පූජාවකදී මේ වගේ බණක් එහෙම කිව්වොත් ඉතින් උගුරකට හිර වෙනවා. කඩුවක් ගිලින්න ගියා ගිලින් ගියා වගේ වෙනවා. නමුත් අපට මිනිසන් වගේ තැනක අපි ලෝකෙට කෑකොස්සම් ගහන්න යන්නේ අපි අපගේ නිරවුල් මාර්ගය සුද්ධ කරගෙන යනකොට අපිට මේ කග්ග විසාන සූත්‍රය අනිකුත් රතන සූත්‍රය කර්ණිමිත සූත්‍රය මංගල සූත්‍රය වගේම අපේ ජීවිතයට සම්මත කරගන්න පුළුවන්. ඒ නිසා ආරාධනාවක් ලැබුණා. මේ කග්ගවිශාන සූත්‍රය අපි ඉදිරියට තියාගමු කියලා. ඉතින් ඒක අපි මේ වෙනකොට අවස්ථා 29ක් පහු කරලා තියෙනවා ගාථා 29ක්. අද 30 වෙනි ගාථාවේ තියෙන්නේ ඒකේ ඍජුවම මේ කාය විවේකයට වගේ පෝහාර ඊත්වාන ගිහි ව්‍යංජනානි. හර දාමනවා බහාලනවා කියන එක තමයි ඕහාරයි කියන වචනේ සඳහන් කරලා තියෙන ඕහරති කියන වචනේ තියෙන්නේ. ඉතින් කෙස්රවුලු බා කිස්ටවලු හැර කියන එකයි සාමාන්‍යයෙන් මේ මේ පැවිදි වෙනකොට පෙන්වන ලකුණ ඒක නිසා ගිහියෙක් පැවිදි කරන්න ඉස්සරලා මේ කෙස්සවුළු බාන උත්සවය විශාල ලොකුවට සලකනවා මේ පැවිදි වෙන පුද්ගලයාගෙත් වෙනසක් දක්වන ලකුණක් විදිහට මොකද කේසා ලෝමානකා දන්තාතචෝ කියලා නෙමෙයි දෙතිස් කුණේ පටන් අරගන්නේ මේ කේසා ලෝමා වලින් තමයි අපි අලංකාරණය කරන්නේ. කෙස් ලොම් හැර දානවා. කියන්නේ හිසේ කෙස්ට උඩු බහනවා කියුවාට පස්සේ ඒ පුද්ගලයා පැහැදිලිවම කැපී පෙනෙන කෙනෙක් වඩපත් වෙනවා. අලංකරණය හරහා නෙවෙයි තිබිච්ච දේවල් අයින් කිරීම හරහා. ඉතින් ඒ නිසා මේ කෙස් උඩු බහන උත්සවය කුරග්ගේ හේව අරහත්නම් අපාපුණී කියලා ඔය මහා පිං ඇති කුලදරුවන් පැවිදි පින්කමේදී කෙස්රවුල් කපනකොටම මේ කේසාලෝමානකා දන්තා කියලා දෙන මේ තචපංචකය සිහිපත් කරනකොටම කෙස්රවුල් බාල ඉවර වෙනවත් එක්කම රහත් වෙන තරමට බොහොම සංවේග ජනකයි සංවේදී මේ ඉසරවුල් බාන උත්සවය. ඉතින් ඒ ඉසරවුල් බාන උත්සවයේ බාන ඉසරවුල් බාන කෙනාට බලන කෙනාටත් ඉසරවුල් පෑමට ලක් වෙන කෙනාටත් විශේෂයෙන් ලක් වෙන හැබැයි මේ හරේ රාම හරේ ක්‍රිෂ්ණ වලට ඉස බානවා නෙවෙයි. ඒනතු මේ පාලි පෙළ පාලි යන්න පිහිස බානවා නෙවෙයි පැවිද්ද සඳහා ඒකට කියන ඕහාරයිත්වානි ගිහි ව්‍යංජනානි. මේ ඕහාරයිත්වානි කියන එක කේසමස්සු කියන වචන දෙකයි සඳහන් කරලා තියෙන්නේ. කේසමස්සු කියලා කියන්නේ කෙස් ඉසකෙස් ඊට පස්සේ මස්සු කියලා සඳහන් කරලා තියෙන්නේ මූණේන දැලි රැවුල් උඩු රැවුල් යට රැවුල් දෙකට මස්සු කියලා සඳහන් කරනවා. එකේ සමස්සු ඕහාරීත්වාන කියලා තමයි තියෙන්නේ. මේක ගිහි ව්‍යංජනානි කියලා තියෙනවා. ඒකට අනිකුත් ගිහි ඇඳුම් අයින් කරලා මේ පාරුපණය කහට සිවුරක් කරේ දාගන්න එකට ඒ කියන්නේ ඇත්තටම ඉසරවුල් බාලා ඒකේ නා ගිහි ගඳ යන්න කියලා උඹස් මැටි කහයි ඒකට තලලා මුළු ඇඟ පුරාම ගාලා නාවනවා. ඉස්සරවල් ගාවට පස්සේ අර ඉස්සර ඉස්සරවල් ගාවම හරියට කොණ්ඩේ කපනකොට මේ ඉසි ඔළුව කැපෙනවා. මොකද මේ වගේ උපකරණ තිබුණේ නැහැ. බෝතල් කට්ටක් අරගෙන තමයි ඉස බාන්නේ. එහෙම නැත්නම් දලිපියක් තිබුණේ ගමටම එක්කෙනෙක් ගාව. ඒ ඇම්බැට්ටයලා. ඉතින් ඇම්බැට්ටය හොයාගන්න හම්බෙන්නේ නැති නිසා නානා ක්‍රමවලින් කෙස් කැලවීම කරන තුවාල වෙනවා. ඒකේ කහයි කුඹස් මැටි ගාලා ගිහි ගඳ යන්න නාවනවා. නිකන් සංකේතයක් විදියට. ඒක නැත්තම් කියන්නේ ගිහියෝ ගාව ගිහි ගඳ තියෙනවා කියලා. ගිහි ගඳ කියලා කියන්නේ තෘෂ්ණා. ဒုတိ යක පුරුෂයා ဒုတိ කාව පුරුෂයා ඇත්තකම තමයි ගත කරන්නේ. ඉතින් ඒක නිසා ඊට පස්සේ කසා කාසායවත්තානි පරිචිත්වා කාට වස්රයෙන් ලැජ්ජා ස්ථාන වහනවා. ඒ දෙකට අපි පැවිදි කරනවා කියලා කියනවා. ඉතින් මේකේ තියෙන ඕහාර ඊත්තාන ගිහි ව්‍යංජනානි. ඒකට උපමාවක් දෙනවා මේ මේ කතාවට නිදාන වෙච්ච සම්බන්ධයත් එක්ක ගහක් ඒ තමන්ගේ කොළ මල් ඉති අතු සහිත වෙලාවේ ගෙඩි තියෙන වෙලාවේ සත්තු ඇවිල්ලා අරක කාලා කොළ කඩලා දාලා ගහට හානි කරනවා ඵල ඇතුළකටනේ වහුල වහන්නේ අන්න ඒ સંદર્ભේ දකින්නවා මේ රජ කෙනෙක් ඉඳලා තියෙනවා සත්ත මාස තාර මාස කියලා බ්‍රහ්මදත්ත රජ කෙනෙක් උපදිනකොට මේ ජාතක මේ මේ කතාවේ නැත්නම් මේ මේ කග්ගවිශාන සූත්‍රයේ නිදාන කතා පෙන්නකොට අතීතයේ බරණැස් නුවර විසූ බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක්ගේ සමය කියලා තමයි පටන් අරගන්නේ. ඉතින් මේතන සඳහන් කරන්නේ ඒක රජ කෙනෙක් ඉඳලා තියෙනවා ඍතුවකට සැරයක් විශාල වශයෙන් සෙනග ලෑස්ති කරගෙන උයනට ගිහිල්ලා උයන් කෙලි කෙලිද. ඉතින් හාර මාසයකට මේ උයන් කෙලි කෙලි නිසා මේ රජුරන්ට හාර මාස කියන නමක් ඇවිල්ලා තියෙනවා කියලායි අටුවචාන් වහන්සේලා සඳහන් කරන්නේ. ටික දවසක් යනකොට ගිම්මානේ ප්‍රථම යාමේ ගස් ගහක මල් පැවිලා මේ යන පාරේ ගොඩාක් මල් පැටිලා තිබිලා තියෙන රජුරෝ මේකට කරන ගෞරවයක් විදියට ඒ මලක් අහුලගෙන තියෙනවා. මලක් අහුලගත්තට පස්සේ රජුරංග ප්‍රධාන ඇමතියත් හිටවලු රජු කරපු මේට දේට අපිත් අනුයාත වෙන්න ඕන කියලා එයත් මලක් අහුලගත්තලු. ඊට පස්සේ ඇමති මණ්ඩලයත් අහුලගත්තා. ඔක්කොම අහුලගෙන යනකොට පිටිපස්සෙන් ආපු පෙරහැර සෙබල පිරිසට මල් තිබිලා නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ ඝාටන කළ මල් කඩලා අතුත් හානි කරලා රජුරු ආපහු එනකොට දැක්කලු අර ලස්සන මල් පෙපිලා තිබුණේ ගහේ ගහ හානි කරලා අතු කොළ ඔක්කොම කඩලා දාලා ඉතින් රජුර ඇව්වලු මේ මොකද මේ කියලා. ඊට පස්සේ කළා ඔබතුමා අනුගමනය කරමින් ශිරු දෙනා මල් අහුලා ගත්තා. මල් නැති නිසා කොළ ඇහුලුවා. ඊට පස්සේ ගහට නැගලත් කඩපු නිසා ඊට පස්සේ දැන් ගහ මොනවාක්වත් නැතුව මල් කොළ නැතුව තියනවා කියලා. ඒතර රජුරෝ දැක්කොල්ල ඊටම ළඟ තියෙනවා ගහක් මල් නැතුව. දැන් යම්මානි දළුව ඇවිල්ලා ඒකට මොකක්වත් වෙලා නැහැ. එතකොට ඒ රජුරෝ කල්පනා කරාලු මේ ගහේ තියෙන වටිනා දේ නිසානේ මිනිස්සයෝ මේ ගල් ගහලා හරි මේ කඩන්නේ පළ තියෙන රුකටනේ වවුල වහන්නේ ඉතින් අර ළඟ තියෙන ගහ වගේ වටිනාකමක් නැතුව වුණා නම් කිසි කරදරයක් නැහැ. ඒ වගේ තමයි මේ රජකමත්. රජකමේ ඉන්නකම් විශාල වස්තු සම්පත් තියෙනවා, අධිකාරී ශක්තියක් තියෙනවා, විනිශ්චය ශක්තියක් තියෙන නිසා හැම කෙනාම ඇවිල්ලා මේ පොඩි දෙයටයි ලොකු දෙයටයි රජුරවන් තමයි කතා කරන්නේ. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් රජුරවන්ට ස්පාසුවක්ම නැහැ. රජුරෝ දකීම් පවා මිනිසුන්ට කැමති මොකටවත් නේ කඩා කඩා ගන්න. ওই රජුරෝ දකින්න හදන්නේ රජුරෝ ළඟ මේ අපි ළඟ නැති මොකක්වත්ම නැහැ. ওই ටිකමයි තියෙන්නේ. රජුරන්ගේ දැකීම පවා මිනිසු ප්‍රිය කරන්නේ කුට්ටිය කඩා ගන්න. මේ රජුරෝ ඒතොලි මේ රජකම තැහැලා දැම්මනම් එතකොට හිතා ගන්න පුළුවන් රජුරෝ මේ රජකම නිසා කොච්චර අවිවේකී තත්වයක ඉඳලා තියෙනවද. උයන් කෙලියට ගියත් පෙරහැරක් පිටිපස්සේ යනවා. රජුරෝ මලක් ඇහින්දොත් රට්ටු සේර මල් අහුලනවා. ඉතින් ඒක ඉච්චට පස්සේ ගමේ රටේ තියෙන කොළ ඔක්කොම ගස් ඔක්කොම ඉවරයි. ඉතින් මේක දැක්කට පස්සේ රජුරණ හිතලා තිනවා මේ ළඟ තියෙන ගස් වල මල් නැති ගස් වල කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ ගිහි ව්‍යංජන අතහැරලා පැවිදි වුණා නම් නරකද කියන අදහස රජුරන්ට අවිල්ලා තිනවා මේ ඇති වෙච්ච විලෝපනය දැකලා. ඉතින් ඒ නිසා මේ රජුරෝ ඒ අපි ළඟ යමක් තියෙනවනම් ඒ තියෙන දෙයට අපි වටේට සෙනග රැස් වෙනවා. ඒ මොකකටවත් නෙවෙයි මොන්නම හේතුවක්වත් නිසා නෙවෙයි ඔය කුට්ටිය කඩා ගැනීම සඳහා පමණයි. ඒක මේ මේ සූත්‍රයේ අවසානයේ තියෙනවා භජନ୍ତି සේවಂತಿ ච කාරණාත්තානි කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. කෙනෙක් කවුරු හරි භජනය කරනවා නම් සේවනයක් කරනවා නම් කාරණේට තමයි. කාර්යය කරන තුරු කාගේ ප්‍රවටිල්ල. මාරුව බල බලා දිහට කරකිල්ල. පාළුව පදින තුරු දියබේ කැළබිල්ල. සූර්ය උදා වෙන තෙක් පිණි බෑවිල්ල. ඉතින් අත්තට පඤ්ඤා අසුචි මනුස්සයා මනුස්සයා මේ ඉව බල බල ඉව බල බල යන්නේ අත්ත ශාස්ත්‍රයට විතරයි. රුපියල් වලට. වෙන මොකක්වත් නැහැ. අත්තට පඤ්ඤා අසුචි මනුස්සයා නිසා මනුස්සයා අසුචි. ඒ මොකද මේ මනුස්සයාගේ මුළු ජීවිත චර්යාවම හැදිලා තියෙන්නේ අත්තට පඤ්ඤා තමන්ගේ අර්ථ ශාස්ත්‍රය සඳහා. ඉතින් රජුරණ තියෙනවා මයිලඟ මේ රජසප්ප තියෙනකන් හැම එකාම පිටිපස්සේ වැටලා. ඒක නිකන් හරියට මේ රජ මී මැසි පස්සේ අනිකෝ සීලම මී මැස්සෝ ගමන් කරන්න වගේ රටේ ඉන්න සුන්දරිකාව හරහා එහෙම නැත්නම් කාගේ සුන්දරී පිටිපස්සේ හැම කෙනෙක්ම පස්සේ වැටලා ඉන්නවා වගේ ඒ ආශ්‍රය සඳහා තියෙන්නේ මම මේ රජසපාත ඇහැරියොත් එහෙනම් මයි පිටිපස්සේ කවුරුත් එන්නේ නැහැ කියලා රජුරෝ රජසපාත ඇහැරියා ගිහි ව්‍යංජන ඇහැරියා ඉසරවලු බෑවා ඕහාරීත්වානි ගිහි ව්‍යංජනානි ඉසරවලු බාලා ගිහි ව්‍යංජන ඇහැරලා සංජාතපත්තෝ අර ගස්කෙදි මල් සහිත ගහක වගේ ඉඳලා සජ්ජරෝ කියනවා යතෝ යථා පරිච්ඡත්තෝ නිකන් සාමාන්‍ය කොළ තියෙන ගහක් වගේ නිකන් හිටියා නම් ඉවරයි. ලස්සන මල් තියෙන, ලස්සන ගෙඩි තියෙන, ලස්සන අතු තියෙන ගහක් වුණොත් තමයි මිනිස්සු ඉල්ල කැලි කඩාගෙන යන්නේ. මම නිකම්ම නිකක් ගහක් වුණා නේ ඉවරයි නිකන් කැලේ ගහක් කියලා කතාවක් තියෙනවා. ඔය චංචා ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන පොතක් ලියවිලා තියෙනවා කැලේ ගහක්. විශේෂ ගහක් නෑ මම හඳුන් ගහකුත් නෑ මම රත්තරන් ගහකුත් නෑ මොකුත් නෑ නිකන් කැඩිය ගහ. ඒකට කවුරුත් එන්නේ නෑ. ওই ගහට ඕන විදියට යනවා. රත්තරන් නැත්තම් වල්ලපට්ට ගහක් වුණොත් එහෙම හොරෙමුත් කපනවා. බේරන්න බෑ. ඒ නඩු නඩු පිට නඩු ගෙක් කපනවා. ඒ මොකද වල්ලපට්ටවල අත්තට්ටේ තියෙනවා. අර්ථ ශාස්ත්‍රයේ තියෙනවා කිය. ඒ නිකන් කැඳ ගහක් වෙන්නේ නැත්නම් නිකම්ම නිකන් කාර්යකට නැති ගහක් වෙන්නේ අත තියන්නේ නැහැ. ඉතින් ඒකේ ගහ තීන්දුව කරන්නේ දැන් අපිට උගන්වන අර්ථ ශාස්ත්‍රය හැටියට කොහොම හරි කැපි පෙන්ටෙන් උත්සාහ කරන්නේ. මොන වයින් හරි දක්ෂකමක් ඇති කරන්නේ. ඉතින් දක්ෂකමක් නැතුව රටේ රට්ටුන්ගේ ජනප්‍රිය භාවය ලක් වෙලා නැතුව අවධානය ලක් වෙච්ච නැති මිනිසෙකුට ඒක ලොකු දෙයක්. මේ මමත් කෙනෙක් මමත් කැපිපෙන කෙනෙක් කිය. ඒ නමුත් අපිට රජුන්ගෙන් අහන්න වෙනවා ප්‍රධාන නළුවන්ගෙන් අහන්න වෙනවා අගමැතිලෙන් අහන්න මොන තරම් දුක්ඛිත ජීවිතයක්ද ගත කරන්නේ කියලා. මේ වෙලාවට වැසිකිලි කරන්න. බැලලාට කැසිකිලි කරන්නේ නැහැ. නාන්න කියන්නේ නැහැ. තමන්ට ඕන විදිහට තමන්ගේ කයත් එක්ක ජීවත් වෙන්න වෙලාවක් නැහැ. මොකද හැම වෙලාවෙම උත්සව. හරි ඇවිල්ලා මෙයා කියනවා මෙයා කියනවා උත්සව සභාවට ගත කරුවට පස්සේ ජීවිතේ නැති ඒගොල්ලන්ට අර ඉල්ලපු නිසා හම්බ වුණා. හම්බුණාට පස්සේ තේනවා අම්බෙලා තියෙන අපාය. අම්බෙලා තියෙන දඬුවම. ඉතින් ඒ නිසා මේ බ්‍රහ්මදත්ත රජුරංග මේ කතාව රජුරණ සීමා වෙච්ච කතාවක් නෙවෙයි. මේ ජනප්‍රිය භාවයේ ඉල්ලන්න බලාපොරොත්තු වෙන තාම නොලැබිච්ච පිරිසට අමුතු බණක් ඒක නිකන් කියනවනම් මරණයට බය ගත කරන හැම මිනිස්සෙකුටම මැරිලා මරණ පැයේ අත්දකපු ලැබපු කෙනාට කියන්න පණිවිඩයක් තියෙනවා. ඔකට බය වෙන්න දෙයක් නැහැ. මරණයේදී ඔය සියලුම කරදර ඉවර වෙනවා. සුන්දර තැනකට යනවා. ඔකට බය වුණොත් බල ජීවත් වෙන්නෙත් නැහැ. මරණය කියන්නේ ඊටාම සුන්දර දෙයක්. ඔය බදාගත්ත ඔක්කොම දේවල් ඉවරයි. ඊට පස්සේ බුදුම සාන්තියක් තියෙන්නේ කියලා. නමුත් කවුරු හරි ගිහිලා කිව්වොත් මම මරණපෑය අත්දැකීම් ලැබලයි මේ කියන්නේ කියලා. ආ ඒක යාට විතරයි අපිට නෑ. අපිට නම් මරණවා කියන එක මහරාන්තික දුකක්. ඒ නිසා මේ ඔක්කොම සැලසුම් කරන්නේ මරණය නතර කරන්න. නැත්තම් මරණයේදී එන කරදර නැති කරන්න. අපි ජාජරෝ ඇති කරගෙන පොත්පත් ලියාගෙන බැංකු ගිණුම් ඇති කරගෙන තියලා තියෙන්නේ ඒ මරණ පැයේ නද්දකීම් නැති කරගන්න. නමුත් මරණය කියන්නේ සුන්දර දෙයක් කියලා තේරුම් ගත්ත දවසේ මොන නැටුම්ද කුමන නැටුම් කෙලි කවට සිනාදා. ඔව් කවුද පිළිගන්නේ? ප්‍රධාන වශයෙන්ම වෛද්‍ය ශාස්ත්‍රයේ විරුද්ධයි. ඒ මරණපෑය ලැබෙන අත්දැකීම් මේ වෛද්‍ය ශාස්ත්‍රානුකූල විස්තර කරන්න. මොකද විස්තර කරුවොත් වෛද්‍ය ශාස්ත්‍රය ඉවරයි. මොනම දෙයක්වත් ඕනේ කරන්නේ සුව වෙන්න. අවශ්‍ය කරලා තියෙන විශ්වාසය විතරයි. මරණපෑය අත්දැකීම් ඔක්කොම කියනවා 100 100ක්ම සුවයක් අපි ලැබුවා. විතර ඇතුල්ච්ච විශ්වාසයෙන් තමයි. මේ සමහර වෛද්‍යවරු මේ අතරමැද වෛද්‍ය ශාස්ත්‍රයේම යොදලා මේ මරණපයේ අත්දැකීම් වලට සුවද බවක් දක්වලා තියෙනවා. මේකේ වෛද්‍ය විද්‍යාත්මක පදනම. ඒ සියලු දෙනාගේම වාර්තා සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව ප්‍රතික්ෂේප කරනවා. කිසිසේත්ම ඔප්පු කරලා නැහැ. ඔප්පු කරලා තියෙන විස බීජනාශක පාවිච්චි කරන්න ඕනේ, වේදනානාශක පාවිච්චි කරන්න ඕනේ, අපේ බේත් පාවිච්චි කරන්න ඕනේ, අපේ දොස්තර කෙනෙක් අස්සම් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක කොච්චර විහිළුවක් කරගෙන තියෙනවද කියනවනම් ලෙඩා මලක් දොස්තර අස්සම් කරුවේ නැත්නම් මරණ ධාතිකට ඌ මැරිලා නැහැ. දොස්තර අස්සම් කරන්න ඕනේ මැරෙන්න. ඒ වගේම ලෙඩ පණ තිබුණා දොස්තර අස්සම් කරොත් මැරුණයි කියලා අනිවාර්යයෙන් මෝචරයට දාන්න ඕනේ. මෝචරයට විඤ්ඤාණ නැගිටලා ගියාට කරන්න දෙයක් නැහැ. දොස්තර ලීලා අස්සම් කරලා ඉවරයි මෙයා මෑපයි. එහෙම විකාරයක් කරලා දැන් ඉන්නවා එහෙම මෝචරින් නැගිටලා ගිහලා ළමයි යම් වෙච්ච ඊට පස්සේ ජීවිත ගත කරපු අම්මන්ඩිලා ඉන්නවා ඒ ඇක්සිඩන්ට් එක වෙලා මැරිලා දොස්තර අසංකල මෝචරියට දාලා මෝචරියේදී ලෙඩා කේන්ද්‍රය ගාලා නැගිටලා යනවා ඊට පස්සේ ආයෙ පැවිදි පෞද්ගල ජීවිත ගත කරලා ගත කරනවා. ඉතින් මෙහෙම දෙයක් කරලා තියෙනවා. ඒක නිසා රජ කෙනෙක් මෙහෙම කියනකොට අපිට හිතනවා මේ අතීතයේ විසු ප්‍රශ්නදත්තනන් රජ කෙනෙක් මෙහෙම කියලා තියෙනවා. බරණැසෙ විසු. ඒ නිසා අපිට අදාළ නැහැ කිය. අපිට අදාළ නැත්තේ මොකද? අපිට රජුරුවන්ගේ තරම් ජනප්‍රියතාවයක් තාම ලැබිලා නැති නිසා. ලැබිච්ච දවසට තේරෙයි එහෙම කරුණයක් එහෙම මා ගෝස්තරයක් වෙන ලෝකයේ ඇත්තේ නැහැ දඩුවමක් ඒවයි කියලා. නමුත් රජුරෝ ඒක බොහොම ආඩම්බර දෙයක් විදිහට පෙනී තියාගෙන මේ නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා රජ කෙනෙකුට කවදාහකවත් වෛශ්‍යාවක් නැතුව ජීවිතේ සම්බර කරන්න බෑ. මම් පාරන හොරෙක් නැතුව රජකම් කරන්න බෑ කියලා. රජුරුවන්ගේ ජීවිතේ බැලන්ස් වෙන්නේ මම් පාරන හොරෙක් වෛශ්‍යාවක් ඒ නිසා මේ තුන් දෙනා රැයට ඉන්නේ ඔබ වෛශ්‍යාව ගැන දොස් කියනකොට පරිස්සම්බයන් රජුරණ උපේතමක් ගහනකොට මේ වෛශ්‍යා නිසා ගමේ රටේ සදාචාර පිළිවෙන කියලා හැන්දෑවට වෛශ්‍යාට ඒ පණිවිඩය හම්බෙන්නේ රජුරණගෙමයි. ඔබ මම් පාරන හොරෙක් ගැන පෙසමක් ගැහුවොත් රජුරවන්ට රජුරෝ මාර්ගයෙන් මම් පාරන හොරාට එනවා අන්න හවලා අපිට විරුද්ධව පෙසමක් ගාලා දෙන පරිසම්බයක් කියලා. ඉතින් හොරා ඊට පස්සේ ක්‍රියාත්මක වෙනවා පැහැදිලිවම පිස්සංගාණේ කරනවා. ඉතින් පිස්සංගාණේ කරන බලාපොරොත්තු වෙනවා කොහොමද මේ සාංශලේ වැඩ කරන්නේ? වැඩ කරන මේ තුන්දෙනා එකට බුදියන්නේ රැට. අජුරෝයි වෛශ්‍යාවයි මම පාරන හොරයි. ඉතින් ඒ කියන්නේ ඒ දෙන්නගේ සහයෝගය නැතුව රජුරන්ට මානසිකත්වයක් තියාගන්න බෑ. ඒ තරම්ම දවසකට කරදර. රජ ගෙදරත් කරදර, රට්ටුන්ගෙත් කරදර, ඇතුළෙත් කරදර, පිටත් කරදර. ඒ නිසා රජ කෙනෙකුට <laughs> රජ කෙනෙකුට සතුන් මරුවා කියලා කවදාවත් අකුසල් වෙන්නේ නැහැ. මොකද රාජ්‍යන රජුරෝ සත්තු රජුරෝගේ සත්තු ඒ නිසා පරපණ ගහතේ නෙමෙයි මගේ සත්තු. හොරකම් කරාට දෙයක් නෑ මුළු රාජ්‍යෙම මගේ. කාමීත්‍යචාරයක් නෑ ඔක්කොම ගෑනු මගේ. බොරු කීම නෑ රජුරු කියන හැම දෙයක්ම විවස්ථාවක්. මත්පැන් පානයක් නෑ ඒක රජුරු ඒ රාජ්‍ය තන්ත්‍රයේ අවශ්‍යතාවය. ඒක පස්පව කඩන්න බෑ රජුරුවට. රජුරු කැඩුවට පස්පව වෙන්නේ නෑ. ඉතින් ඉන්ජා රජුරන්ට ලයිසන් එකක් හම්බ වෙනවා. ඕනේ තරම් පස්පව කඩන්න පස්පව කරන්න. ඒ නිසා හික්මීමක් පිළිබඳව රජුරණ කතා කරන්න බෑ. කාමයටමයි රජ වෙලා තියෙන්නේ. ඒක නිසා රජකමට ගියාට පස්සේ බුද්ධ ධර්ම ගැන අහන්න හම්බුනොත් බිම්බිසාර රජුරෝ විතරක් ධාර්මික රජ කෙනෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ නම් කරා සෝවන් වෙලා කටයුතු කරපු නිසා ඒ නිසා මේ දෙක දෙකක්. ඉතින් අපිත් මේ අපේ ලෝකේ රජ වෙන්න හදා. ඒ රජ වෙන එකේ පාවාදීමක් තමයි ගිහිගේ හැර යනවා කියන්නේ. ඒ රාජකම් අනම්බලම් මොකුත් නැහැ. මේක අතහැරලා දාපන් පුළුවන් නම්. අතහැරලා දාන්න පුළුවන් අපිට අවබෝධය තියෙනවා නම් මේ අපි අල්ල ගන්න හදන්නේ කටුකම්බියක්. ඕක හීරෙනවා. එහෙම නැත්නම් රජුණා වගේ ළමන්ට අවශ්‍ය දේ ලැබුණාට පස්සේ ප්‍රධාන දනුවක් බාටපත් වෙනවා. ඒත් කරගන්න බෑ. හරියට මරණය අත්දකලා මරණය ගැන කියන කෙනාට මරණය කියන්නේ සුන්දරම දේ ජීවිතේ. නමුත් කාටද කියන්න ගියාම හැම කෙනාම ප්‍රතික්ෂේප කරනවා මියක්ෂා මේ පිස්සු කිලිනවා කියලා. මොනවද මේ කතා කරන්නේ කියලා. අපිට මරණ බය තමයි ලෝකේ තියෙන ප්‍රධානම බය. මැරිලා පොඩා මනුස්සයා කියන ලෝකේ තියෙන සුන්දරම වස්තුව ඒකයි කියලා. ඊට පස්සේ මනුස්සයා කතා කරගන්න බැරි වෙනවා. මේ නිසා වෙන්න ඇති අටුවාචාරින් වහන්සේලා මේක මේ පසේ බුදුරජාණන් වහන්සේලාට කොටු කරන්න හදනවා. නමුත් පැවිද්දෝ ඉන්නවා මේකේ මේ පිරිසේ භාගයකට වැඩිය. පැවිදි වෙන්න කැමති ඇත්තොත් ඉන්නවා. පැවිදි පිළිබඳ විරුද්ධ නැති ඇත්තොත් ඉන්නවා. ඒ ඇත්තන්ට නම් මේක සුභාසින්සයක් නෙලපු මල් භාජ මල් භාජනයකට පැන් හිනවා වගේ. තේරෙන පටන් අර ගන්නවා. මෙව්වා කවදා හරි එළියට එළියට එනකම් මේව පිළිබඳව නියම අගේ ආඩම්බරේ එනකම් අපි කරන භාවනා කවදාවත් හරියන්නේ නැහැ. උගුරට උරා බෙහෙත් කාලා ඇති වැඩක් නැහැ. උගුරට දැනෙනවා බෙහෙත් කනකොට ඒකේ ප්‍රධානම දේ තමයි ඔය තියෙන විවේකයේ සකයා ගැනීම මේ කියන්නේ අඩු ගානේ මේ කාය විවේකේ තමයි ටෝනිලාට පැත්තකටලා මේ වෙලාවට වැසිකිලි කරන්න කැසිලි කරන්න වෙලාවට තමයි විවේක ගන්න පුළුවන් තත්ත්වේ ඒකත් නැත්තම් මොන කැඹිරිල්ලද කියලා බලන්න මම අවුරුදු 36 වෙනකන් ඉඳලා තියෙනවා මට මතක් වෙනවා දැන් ඒ දවස්වල වැඩක් කරන්න ගියාම හදිස් මූත්‍රා කරගන්න බැරුව මූත්‍රා කරාට පස්සේ මූත්‍රා බොක්කෙ පිච්චිල මූත්‍රා එකතු වෙලා තියෙනවා කියලා හැරෙන්න බෑ මට අන්තිම මොහොත වෙනකම් වැඩ. ඉතින් මෙතන එකතු වෙනවා එකතු වෙනවා එකතු වෙනවා අනිකාන වැසිකිළියට ගියාට පස්සේ ඒ මුත්‍රා පිට වෙනකොට හිතෙනවා මැරෙනකම්ම මුත්‍රා කරගෙන ඉන්න වෙයි කියලා. ඒ තරම්ම මුත්‍රා බොක්ක පිළිලා. වැසිකිළිය කරගන්න අවශ්‍යතාවය තියෙනවා. එක එකන එක එක ඉස්සරහනේ මේක ඉවර කරලා ගියොත් හොඳයි කියලා අන්තිමට වැසිකිළිය කියලා වාඩි වෙන්න ඉස්සලා එළියට යන තරම් පිළිලා. අන්තිමට මේ දෙක නිසා හැදෙනවා ලෙඩක් මොනම වෛද්‍ය ශාස්ත්‍රයකට හොයන්න බෑ. වෙලාවට වැසිල් කරේ නැති නිසා වෙලාවට මල පහ කරේ නැති නිසා අද තියෙන ශිෂ්ටාචාරයට හැදිලා තියෙන ප්‍රධාන රෝග ওই වෙලාවට වැසිකිලි කැසිකිලි කරපු නැති නිසා බුදුරජාණන්සේ කියනවා jigacchā paramarogā ලෝකේ තියෙන ලෙඩ දෙකයි වැසිකිලි කැසිකිලි කිරීම පමණයි. මේ දෙකවත් අද ශිෂ්ටාචාරය නිසා මිනිසුන් වෙලාවට කරන්න බෑ. වැද්දට ප්‍රශ්නයක් නැහැ. කුරුල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. තිරිසනුන්ට ප්‍රශ්නයක් නැහැ. ඔය වැසිකිලි කැසිකිලි කිරීමට කුරුල්ලන්ගේ තියෙන ඉතාම කුඩා මහාන්තරයක් ඒකට ආපු ගමන්ම පියාඹන ගමන් උනත් හලන්න පුළුවන්. අසුචි මුත්‍රා දෙක එකතු වෙලා තියෙනවා. උන් පියාකට ගමන් හලනවා. ඉතින් උන් කියන අශිෂ්ට જાතිය මේ කුරුල්ල වගේ ඉන්නව. ජොලිය ඉන්නව. අපේ මිනිසුන්ට කක්ක කරන්න ඕලා ඒ ආණ්ඩිය කක්කුසිය හම්බ නොවුනොත් ගෙදර එනකන් විදවන විදවිල්ල දිහා බලනකොට ශිෂ්ටාචාරයට අමුඩ ගහගෙන කරන තෙල්ලන් පැවිදි වුණාට පස්සේ තමයි තේරෙන්නේ අවශ්‍ය වෙලාවට වැසිකිලි කැතිලක් කරන්න පුළුවන්. ඉතින් මේ මනුස්සයට මනුස්සකම හිමිනවා. එහෙම නැත්තම් මේ තද කරගෙන හිර කරගෙන මේ කරන වැඩවලදී අපිට තේරෙනවා අපේ ශිෂ්ටාචාරය අපි හදාගත්ත එකම නැත්තම් මේ ගණයා කරේ බැඳිලා කුලයා කරේ බැඳිලා ගත කරනකොට ඒ කරපු ජීවිතේ මට හොඳට මතක් වෙනවා මේ දැන් ගත කරන ජීවිතේ අවශ්‍ය වෙලාවට වැහිල් කරන්න පුළුවන් අවශ්‍ය වෙලාවට කැසිල් කරන්න පුළුවන් ඒක තමයි රජකම කියන්නේ ඊට වැඩි සම්පත්තියක් ඇත්තේ නැහැ නමුත් ඒක අපි හිතනවා මේ සමාජශීලී වෙලා ජනප්‍රිය වෙලා ඒ දෙක කැප කරාට කමන්නේ අපිට හම්බෙන්නේ මේ විවේකී කියලා. නමුත් මේ රජ්ජුරුවන්ට වැටෙනවා මේක අතහරින්න පුළුවන් නම් ඕහරිත්වානි ගිහි ව්‍යංජනානි කාසාය වත්තානි කහට වස්ත්‍රයකින් අබිනික්කමිත්ත. කහට වස්ත්‍රයක් ඇඳගෙන මට නික්මෙන්ට නැත්තම් ඒක කඟ වීනගේ අඟ වගේ මාතංගනං හසිරාජා වගේ මට ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඔය අශෝක රජුරෝ මරන්න බැරි වෙච්ච සහෝදරෙක් ඉතුරුනා 30 කියලා. එයා මරා ගන්න බැරි වුණේ රජකම් වයි ගැනීම සඳහා 100ක් විතර මැරුවා. මරලා තමයි චණ්ඩාශෝක රජ වුණේ. ඒතර මෙයා පැවිදිලා හිටියේ. ඒ ඊට පස්සේ හාමුදුරුව පස්සේ උදව් කරා අශෝක රජුගේ ධර්මාශෝක වුණාට පස්සේ ඉතින් මේ හාමුදුරුවන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් තියෙනවා. ලොකු සාතින කාලේ මට මතකයි රාමුවක් හදලා තියාගෙන හිටියා. අහම්බන්දාමි සන්නාහං පවිශාමි කානන. අපත්ත යෝගක්ඛේමං නික්ඛපාමි කාරණා. මම මේ සන්නාහය බැඳ ගන්නවා. ඒ කියන්නේ මම මේ චූර දා ගන්නවා. මම මේ යනවා කැලේ ඇතුළට. කෙලස් කපලා මිසක්ක මං ආයේ නැහැ කැලෙන් එළියට. එහෙමයි කියලා මේ සිවුර දාගන්නේ සන්නාහයි කියලා කියන්නේ යුද ඇඳුමට යුද හැට්ටෙට මම මේ සන්නාහය බැඳ ගන්න මම කැලේට යනවා. මේ මගේ කෙලස් කපන්න නැතුව මං ආයෙ එළියට එන්නේ නැහැ කියලා. ඉතින් එතකොට මේ සිවුර අඳින්නේ සෙබලෙක් යුද්ධයට අඳින්න යුද්ධයට යන්න යුද ඇඳුම් අඳිනවා වගේ ඒකේ දන්නව ප්‍රෝජනේ මේ මේ කහවස්සේ ඇමරිකේ ප්‍රෝජනේ දන්නවා ඊට පස්සේ ඒ කහවස්සේ දකින්න දකින්න හැම වෙලාවෙම අබිනිෂ්ක්‍මණයේ සී වෙනවා Tamanda සී වෙනවා ලෝකයට සී වෙනවා කාමභෝගී පුද්ගලයා මේකට දොස් කියනවා මෙච්චර ඇහ කන ජීවනාශය රූප ශබ්ද ගන්ධ රස තේදී ඔක්කොම රස විඳලා රසාස්වාදයක් මෙලෝ වශයෙන්ම ගන්න පුළුවන්කම තියේදී මේ අකාලික වූ මත්තර දෙන්නම් කියන සැපක් වෙනුවෙන් මේ වර්තමාන සැප නාස්ති කරනවා කියලා. ඉතින් මේ සමිති කියන මහා ලස්සන රහතන් ස්වාමීන් වහන්සේ නමක් නේදලා තියෙනවා. ඊටාත්ම තරුණ කයක් ඇතුව ඉතින් ඒ ස්වාමීන් වහන්සේ නාලා ඇඟ වේලනකම් අඳින විතරක් ඇඳගෙන අවුව තපින වෙලාවට මාරයවිල කිව්වලු ඔබ මේ තරුණ ඇඟක් තියාගෙන මේ වර්තමානයේ කාලික වශයෙන් ලැබිය හැකි සැප සම්පත් අතහැරලා මත්තර දෙන්නම් කියන මේ අකාලික සැපක් අකාලික වර්තමානයේ අකාලිකව ලබහගත හැකි කාම සැපයේදී පස්සේ කාලේ දෙන්නම් කියන නිවනක් වෙනියම මොනවාටද කරදර විඳින ඔබට තේරෙන්නේ නැද්ද මේ තරුණ කයින් වැඩ ගන්න කියලා. ඒත් ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මම ඇත්තටම අකාලිකත්වයේ අතහැලා කාලිකයට යන්න හදනව නෙවෙයි මම අකාලික වූ ධර්මයේ ක්‍රියාත්මක කරන දන්නේ මේ ජීවිතේම රහත් වෙන්නයි. උඹයි කියන කාලික දේ නෙවෙයි අකාලික කියලා කියන්නේ. කාලික කියලා කියන්නේ අකාලිකයට. උඹ කියන අකාලිකෙත් නෙවෙයි අකාලිකේ කියන්නේ කාලිකයට කියලා මේ ශාංශ උත්තර දෙනවා. මොකද පැවිදි වෙනකොට දන්නවා පැවිදිනේ මොකටද කියලා. මේ ළඟදී ඔය සංවිධානයක් තියෙනවා වෙනමම මේ කතෝලික ආගමට හරව ගන්න පුළුවන් ඇත්ත කොහෙද ඉන්නේ කියලා හොයන සංවිධානයක්. ඒ මේ ඒ සංවිධානයෙන් දැනගෙන තියෙනවා ලෝකේ බෞද්ධ සංවිධාන 635ක් තියෙනවා මේවට පහර ගහනවා නම් මෙන්න මේ තැන් වලට ගහන්න ඕනේ කියලා. ඒගොල්ලෝ වෙනම සමීක්ෂණ කරනවා. ඒකටයි ඔය ඇවිල්ලා මේ පැවිදි වෙලා ඉඳගෙන බලන්නේ. ඉතින් බලනකොට ඒගොල්ලෝ දැකලා තියෙනවා බුරුමේ ගිහිලා හාමුදුර කෙනෙකුට කිව්වොත් එහෙම මම කතෝලික ආගමේ ඉඳලා ආවි සංසය විපස්සනා කරන්න කැමති කියලා එයාට මුල් තැන දෙනවා. මම පැවිදි වෙන්න කැමති කියපු ගමන් ආයිසල්ලාම පැවිදි කරනවා. පැවිදි කරලා ටික කාලයක් ගියාම ගෝලියෝ ටික ඔක්කොම දෙනවා ඉංග්‍රීසි උගන්වන්න කියලා. ඉතින් මේ මනුස්සයා ගිහිලා කියනවලු මේ හොඳම ඉංග්‍රීසි ඉන්නේ බයිබලේ. ඔයගොල්ලෝ කැමැතිද මේ ඒක මුල් කරගෙන උගන්නන්න. ටික දවසක් ගියාට පස්සේ පොඩි ආමතුරුණු ඔක්කොම බයිබල් කතා කියනවා. ජීගෙන ජොබෑනේ ඉංග්‍රීසි කරන හොඳ ඉංග්‍රීසි නේකනේ මේ 70 වේ සංවිධානය කරන්නේ කියලා ටික දවසක් ගිහිල්ලා ඒ කට්ටිය ආලා දෙන හාමුදුරුන්ගේ පොඩි පැටවුන්ගේ දැන් ඕගොල්ලෝ පැවිදුණියයි කියලා. එක එකක් දාන්නේ. ඊට පස්සේ ආලා දෙන පැවිද්දෙන් කුමක් ලැබුණොත්ද සතුටු වෙන්නේ කියලා. ඉතින් ඒ කට්ටිය කියලා තියෙනවා මට පොඩි ප්‍රමාණයේ ලැප්ටොප් එකක් ලැබුණොත් නිවනට එහා. එහෙනම් උගාකල් පාවිච්චි කරන්න පුළුවන් කාබන් පෑනක් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් කාබන් පෑනක් ලැබුණොත් අපි නිවනේ ඔක්කොම අපිට ඕන දේ ලැබිලි ඉවරයි. ඉතින් ඒගොල්ලෝ හැතවේ සංවිධානයට රිපෝට් කරලා තියෙනවා මේ කට්ටියට මේ ටික දෙනවා නම් ඒගොල්ලෝ නිවන නෙවෙයි පැවිද්ද නෙවෙයි බුද්ධ ආගමේ ඕන දෙයක් අප කරන්න ලෑස්ති. මේ ළඟදී ඒ තොරතුරු එළියට ආවා. ඉතින් ඒ නිසා පැවිදි වෙලා ඉන්න සංඝයාවත් දන්නේ නැහැ මේ සිවුර දාගත්තේ මොකටද කියලා. ඉතින් මේ මිනිස්සුන්ට කවුරු හරි ගෙනල්ලා මොනවා හරි රත්තරන් පාට කැල්ලක් පෙන්නපු ගමන් සංඝයා එහෙමනම් ගියෝ ගැන කොමන කතාවද? මේ සංඝයා ඊට පස්සේ බණ කියන්නේ ගියන්නේ. ඉතින් ඒ නිසා මේ පැවිදි වෙන්නේ මේ සන්නාහය බඳින්නේ අසවල් දෙයටද කියලා දැන්නේ ඒක අපරාධයක් නෙමෙයි. එහෙම දැනගත්තේ නැතුව පැවිදුණාට ප්‍රශ්නයක් නැහැ. මේ පැවිදුණාට පස්සේ දැනගන්න ඕනේ මේක මේ කායික විවේකයක් සඳහා පැවිදි වෙන්නේ. මේක අපි මානසික විවේකයකට පත් කරගත්තේ නැත්නම් සමත භාවනාවකටවත් අඩු ගන්න යොදවගත්තේ නැත්නම් නීවරණ ටිකවත් යටපත් කරගත්තේ නැත්නම් ගිහියන්ට නම් අපායේ උඩ කොටසේ අයිති. පැවිද්දන්ට අයිති යටම යට කොටස. පැවිද්දෙක් ගියොත් යන්නේ අපායේ අඩියම තට්ටුවේ. මිල්ලෝ හටනක් දන්නේ. ඒකල පැවිදි වෙලා ආයේ ආයේ ගිහියන්ට සාර්ථක පැවිදි ජීවිත ගත කිරීම උපදෙස් දෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සාර්ථක ගිහි ජීවිතයක් ගත කරන්න හැටි කියලා දෙන්න සංඝයා පෙළඹිච්චාම සංඝයා අන්තිමට ගියන්ට ගිහි උපදෙස් දෙන එහෙම නැත්නම් අපි කියන මානසික උපදෙස් දෙන මානසික වෛද්‍යවරයෙක් වෙනවා. හැබැයි හැබැයි හාමුදුරුවෝ සීදීන සාගන මරනවා. ඒ මෙව ඇහෙනකොට ඇහෙනකොට මොකටද ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා මේ සිවුර බැඳගත්තේ මොකටද ඇඳගත්තේ මොකටද මේ කෙසවුල් බාන්නේ මොකටද කියලා දැනගන්න මේ වගේ ගාතාවල් අපි පසේපුත්‍ර ජානවාන්සේලාට කියලා පැත්තකට වුණොත් අපිට මේ පණිවිඩය ලැබෙන්නේ අපිට half boil කණ්ඩ වෙන්නේ මේක full boil තියෙන. මේකේ තියෙන උළුවන් නම් කාපම් බැත්නම් කාපම් කියලා දීලා තියෙන්නේ. ඉතින් අපි දන්නවද මේ පැවිද්දක තියෙන පැවිදි රසය කියන එක හුදෙකලාව සඳහායි තියෙන්නේ කියලා. මේ පැවිදි රසයේ තියෙන විවේකයේ සඳහායි කියලා. මේ පැවිදි රසයේ තියෙන විරාමයක් සඳහායි කියලා. විශ්‍රාමයක් සඳහායි කියලා දන්නවනම් අපි මේ ලෝකයා වෙනුවෙන් කළ යුතු කාරණා තිස්ත කරන ගමන් තමන්ගේ විවේකය, තමන්ගේ හුදකලාව සකස් කරගන්න බැරි නම් ඒ පැවිද්දා අපරදී ආදර්ශයක් වෙනවා. ඒක සඳහා අඩු හොඳටම හොඳටම යථාර්ථ වශයෙන් පෙන්වනකොට සරුවචාන්සේ පෙන්වන්නේ මේ චේතනා සියල්ලම නතර කරන්න පුළුවන් නම් සංස්කාර මේ විසංඛාරගත කරන්න පුළුවන් නම් හිතේ එතකොට ඒ හිත අහිංසක වෙනවා. කිසිම ප්‍රාර්ථනාවක් කිසිම අදිෂ්ඨානයක් කිසිම එළඹීමක් කිසිම අල්ල ගැනීමක් නැති උපය උපාදාන අදිඨාන අබිනිවේෂ අදිඨානාබිනිවේෂානුසය මොනක්වත් නැති මේ ජීවිතය ලස්සන වචනයක් බුදුහාමුදුර යොදලා තිනවා අහිංසකයි කියලා. අහිංසකා යෝ මුනයෝ මේ මුනිවරු අහිංසකයි අහිංසකේ කාටවත් හිංස කරන්නේත් නැහැ. Tamanට හිංස කරන්නේත් නැහැ. කරගන්න බැරි දේවල් ප්‍රාර්ථනා චේතනා වශයෙන් ඉදිරිපත් කරන දැඩි අසහන සහ මානසික ආතතිය ඇති කරගන්න නැතුව. ජීවිතය කියලා කියන්නේ දැඩි මානසික අසහනයක් ආතතියක්. මොකද මේ දේ මේ දේ ලබා ගැනීමට ඇති කරගත්ත චේතනාව වගේ. ඉතින් මේ චේතන නැත්තම් මේ ජීවිතය ඇත්තරම ජීවත් කරවන්න අමාරුයි. දැන් අපි භාවනාවේදී පැවිද්ද හෝ භාවනාදී කරන්නේ මේ චේතනා නොකර බැරි හරිය විතරක් කරනවා අනික් හරිය වෙන්න ඇරලා ඒක දිහා බලන්නේ මේක කොච්චර දුෂ්කරද කියලා කියනවනම් අපිට මේ එක තැනක වාඩි වෙලා සැහැල්ලුවෙන් සමබරව ලීච්ඡ ස්වරූපයෙන් වාඩි වෙලා ඒ වෙන දේ දිහා බලනින්න කියලා කිව්වොත් රහතන් වහන්සේ කෙනෙකුට අර කාටවත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ දැන් මොකද්ද බලන්නේ කියලා අහනවා. මොකද්ද පේන්න ඕනේ කියලා අහනවා. ඒ දේ පේන්නේ නැත්තම් මොකද කරන්නේ? නෑ මොකක්වත් ඕනේ නිකන් මේ මොනවත් නොකර අපි වාඩිලා ඉනකොට ඉරියව්ව යා පවත්නවනේ. ඒක තියා බලන් ඉන්න කියලා. අන්නේ අහිංසකත්වය අපි දන්නේ අපිට ඕනේ එක්කෝ ඒ වෙලාවේ ජප මන්ත්‍රයක් කියවන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි පිටිපස්සේ එලවන්න ඕනේ. එහෙම නැත්නම් නොදකින්න දෙයක් අල්ලාගෙන මේක වෙන්න ඇති බලාගෙන ඇත්තේ කියලා මේ මේ චේතනාව පිටිපස්සේ එහෙම නැත්නම් සංඥාව පිටිපස්සේ දුවනවා. ඉතින් භාවනා අපි කිව්ව දවස් 10 භාවනා කියලා. දවස් 10 භාවනා වාර කීයක් කරන්න වෙයිද? මේ නිකන් ඉඳගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා පිළිච්ච ස්වරූපේ සංතෘප්තිකර ස්වරූපෙන් ඒ ඉරියව්ව දිහා බලන් ඉන්න කියලා. ඒ කාට හරි කිව්වොත් එහෙම ඉරියව්ව දිහා බලලා සතුටු වෙච්ච දවසේ ඔකට තමයි නිවන කියන්නේ කියලා. කිසිම බෞද්ධ පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියනවා අපිට පිටකේ පාඩම් කරේ නැහෙනේ. අපිට මේ විනය පොත දන්නේ නැහෙනේ. අපිට මේ පාලි ව්‍යාකරණ දන්නේ නැහෙනේ. අපි පැවිදි වුණේ නැහෙනේ. අපිට අරණිගත වෙන්න බැරි වුණානේ. මේ සීරම જાති කියන මිසක්කා මේ අහිංසකකම කියන ඒ වර්තමාන මොහොතට අවදි වෙනවයි කියන මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගැනීම මේ සක්මන් කරනකොට මම දැන් සක්මන් කරනවා නෙවෙයි මේ ඇවිදිමින් ඉන්නවා කියලා දැනගන්න එක. නැහැට නිින්දර ගියාට පස්සේ මම ඉඳගෙන ඉන්නවත් මේ ඇවිදිනවත් මේ මේ නිදාගෙන ඉන්නවයි කියලා දැනගන්න එක. බස් වල ටිකේ බස් එක එනකන් අපි හිටගෙන ඉන්නවා නම් මේ ඉඳගෙනත් නෙවෙයි හිටගෙන ඇවිදිමිනුත් නෙවෙයි නිදාගෙන දේ හිටගෙන ඉන්නවා කියන මේ හතර ඉරියව්ව දන්නවනම් මේ මනුස්සයර කියදාගේ ආර්යයන් වහන්සේටම කියනවා. මොනම නිමිත්තක්වත් පිටිපස්සේ යන්න ඕනකමක් නැත්තේ නෑ. නිමිත්තක් ගන්නේ නිමිත්ත එනවනම් විතරක්. ඉඳගෙන ඉන්නකොට ආනාපාන එනවනම් ආනාපාන නිමිති කරා. ආනාපාන එන්නේ නැත්තම් දුවට බලාගෙන ඉන්න මම මේ ඉඳගෙන ඉන්නවා මම දන්නවා. අන්නේ අහිංසකත්වය අපි පුංචි කාලේ අපිට තිබුණා. කිසිම දවසක අපි මේ අවුරුදු 6 වෙනකන් ප්‍රශ්න අහන්න යන්නේ නැහැ මොකටද අපි ජීවත් වෙන්නේ කියලා. අපි ජීවත් වුණා. ඒක ලොකු සුන්දරයි කවුරුත් ඒකට ප්‍රියයි. දැන් ඊට පස්සේ ජීවිතේට අර්ථයක් ආපු දවසේ ඉඳලා ඒක සම්පූර්ණ කරගන්න බැරුව ආතතිගත වෙලා තුමාකාර කැපකිරීමක් කරනවා. ඒ නිසා මේ අහිංසකත්වය අපිට ආපහු යන්න නම් අපි ළඟ තියෙන දේ අපි ළඟ චේතනාවක් එනකොටම දැනගන්න මේ චේතනාවක් හැම එකක්ම තණ්හා මාන දිට්ඨිය වලට සම්බන්ධයි. මේ චේතනා කියන වචනයට pāli භාෂාවේ සමාන වචනයක් දෙනවා සංස්කාර කියලා. චේතනාවට තමයි සංස්කාර කියලා කියන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. මේ නිසා අපි යම් චේතනාවක් ඇති කරා නම් යම් සංස්කරණයක් කරා නම් ඒ සියල්ලම දුක පිණිස හිටිනවා. ඒ සියල්ලම අනිත්‍ය පිණිස හිටිනවා. ඒ නිසා ජීවිතේ ජීවත් කරනකොට තමන් නොකර ඉබේ සිදුවෙන දේවල් 100ට කීයක් තියෙනවද කියලා බලන්න. හුස්ම ගන්නකොට හිතලා හුස්ම ගන්න නැතුව ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලනවා. ඇවිදිනකොට රඟපාන්න නැතුව සාමාන්‍ය කයට ඇවිදින්න ඇරලා ඇවිදින ඉරියව්ව දිහා බලාගෙන ඉන්න. බත් කනකොට ඒ බත් කන වේලාවේදී සිදුවෙන ක්‍රියාවලිය ඒ ආහාර දකින්නකොට ඒ ගඳට නැත්නම් සුවඳට ඒ රසට ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය ඕනම ජීවත් වෙන සතෙක්ගේ තියෙනවා. මේ බත් කන කෙනාගේ අභි මේ ආහාර අභිරමණයේ මිනිස්යන්ගේ සූප ශාස්ත්‍රින් ඉගෙන ගත්ත දෙයක් නෙවෙයි. ඒකට ගියාට පස්සේ ත්‍රිසංගතිය පහළ වෙන හැටි දකින්න. බත් ඉස්සරහට ගියාට පස්සේ බඩගින්නේ කටයුතු කරනකොට ඒ මනුස්සයා ඒ කටයුතු කරන ගිට උරග ගතිය එනවා අපේ. ගිලගෙන ගිලගෙන ගිලගෙන ගිලගෙන යනවා. ඒක දිහා බලාන ඉන්න පුළුවන් නම් මේ බඩ විතරක් ගන්න අපි කරන වැඩ දිහා. එතකොට තේරෙන පටන් ගන්න උඩ භෝජන සංග්‍රහ දාන්නයි යනම්මනම් ඔන්න මේ හම්බෙච්ච පින්න වාද කරලා හම්බෙන බත් ටික කනකොට. Taman ඒක කනකොට Taman පහළ වෙන තණ්හා මාන දිට්ටි දකින්න පුළුවන් ඒක අකුසලයක් නෙවෙයි. ඒක තමයි දත යුත්ත. අන්න ඒ දේ කරන්න බෑ මේ ගණයා කෙරේ කුලයා කෙරේ බැඳිලා වග වෙනවා. ඒකට තමයි විවේකීව දාන ගන්නකොට තමන්ගේ විවේකී තියාගන්න. වැසීලි කැසිලි කරනකොට යනකොට එනකොට කනකොට බොනකොට අන්න ඒ අහිංසක ගතිය යම් කිසි කෙනෙකුට පැවිද්ද තුල එන්න පටන් අර ගන්නවා නම් ඒ පැවිද්ද අනිවාර්යයෙන්ම ගිහියන්ගේ සහ පැවිද්දන්ගේ මනාපයට ලක් වෙනවා. මොකද මේ මිනිස්සයා කිසි දෙයක් කියා පාණ්ඩයක් නැහැ. ස්වභාවික ජීවිතය ගත කරන්නේ. අහිංසකා යෝ මොන යෝ යම් කිසි කෙනෙක් මුනි විතත්වයටපත් වුණා නම් අහිංසකයි එතන අහිංසයි අහිංසකයි කියලා කියන්නේ එයා ළඟ ව්‍යාපාද විහිංසා හිතවිලි නැහැ පෙරදි සංකල්ප නැහැ එහෙම නැත්නම් චේතනා නැහැ පැමිණෙන දෙයට එළඹිලා වාසය කරනවා හැඩ ගැහිීමේ ශක්තිය 100%ක්ම තියෙනවා පැමිණෙන්න ඉස්සලා බය වෙන එක තමයි මරණ බයෙන් අපට දක්වලා තියෙන මුළු ජීවිතේ මුළු මානවයම මුළු ආර්ථික සැලසුම හදලා තියෙන මරණ බයට විරුද්ධව. ඒ නිසා මේ බයක් නැති කිරීම සඳහා ඇති කරන ඥාණය ද්වේෂයක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. යම් කිසි බයක් නැති කිරීම සඳහා අපි සැලසුමක් හදනවා නම් ඒ මනුස්සයාගේ මුළු ඥාණයම ද්වේෂයි. ඒ නිසා ලෞකික ඥාන සියල්ලම ද්වේෂපද නෙමෙයි තියෙන්නේ. ඒකට විකල්පයක් වශයෙන් වර්තමාන මොහොතේ ඉඳ මම දැන් මෙතන කිසිම අනාරක්ෂිත ගතියක් නැ ධර්ම ආරක්ෂාව සැලසෙනවා. ඉතින් අපි වර්තමානයේ නොඉඳ එන්න තියෙන කරදර ගැන හිතමින් අතීත අනාගතයට දුවලා ඒකට සැලසුම් හදනවා ආර්ථික දේශපාලන සමාජික වශයෙන් අකදාක සම්පූර්ණ කරන්න බෑ. ඒකේ වෙන්නේ මොකද්ද? ඒ අසම්පූර්ණ වෙච්ච දෙයකට මානසිකලා අපරාධ මානසික ආතතියක් ඇති වෙනවා. වර්තමාන ශන සම්පත්තිය නැති කරගන්න. නිසා භාවනාදී අපි කරන්නේ ඒක දැනගෙන හිතුවොත් කක්කා චේතනා කරොත් කක්කා. අදිෂ්ඨාන කරොත් කක්කා. ඒසර යදිෂ්ඨාන චේතනා සහිත මුළු ජීවිතයේ දවසේ චේතනා විරහිත කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන අසවිසංකාරගතව චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්ද බලන්න. ඒ චිත්තක්ෂණ හැම එකක්ම අහිංසකයි. ඒ හැම චිත්තක්ෂණයක්ම අරහත්. ඒ හැම චිත්තක්ෂණයක්ම මුනිවරයෙක් වශයෙන් තියෙන නිසා වාඩි වෙලා අත් දෙක වහගන්න කියනවා ගොඩක් කලාවට හිත ඇතුළට ගන්න. චිත්තක්ෂණ කීයක් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව රස විඳින්න පුළුවන්. මම දැන් මෙතන ඉන්නවයි කියලා. අන්න ඒ ටික විතරයි අපට ඉතුරු වෙන්නේ. මේ වෙලාවේදී ආනාපානෙ පේන්න පුළුවන්, පිම්බි මැකිලින් පේන්න පුළුවන්. ඒක තියාගන්න හිත කයට ආව බවට ලකුණක් විදියට. පේන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. පේනවන ඒකේ විස්තර ව්‍යංජන බලන්න. දුවට ඒ රස විඳින්න. එතකොට අපි දන්නවා හිත තියෙන කයේ කියලා. සක්මන් කරනකොටත් ඉඳගෙන නෙවෙයි මං ඇවිදිනවා දන්නවනම් ඇති. එතකොට මේ පයේ තිනකොට දැන් තද වෙන තෙරපෙන ගත්තානොන අරකටම සාක්ෂියක් වශයෙන් තියා ගන්නවා. ඒකට අපි දන්නවා සක්මනේ හිත කැඩලා නැහැ කියලා. මෙන්න මේ සරල වැඩේට අහිංසක වැඩේට හිතවදවන්න මගේ පුද්ගලික අත්දැකීමේ හැටියට වයසක අයට වැඩිය තරුණ අයට ලේසි කියලා හෝ ලී තරුණ අයටත් ලදරුවන්ට ලේසි කියලා හෝ දෙයක් නැති වෙන්න පුළුවන්. නමුත් මගේ පුද්ගලික හැඟීමක් තියෙනවා වයසක අයට වැඩිය තරුණයන්ට ලේසි කියලා. තරුණයන්ට වැඩිය බාලම ළමයින්ට උඟක් ලේසියි. හරියටම කියලා දුන්නොත් කළ යුතු භාවනාව කියලා කියන්නේ මේ වාඩි වෙලා බලාගෙන ඉන්නවයි කියන එක නාකි මිනිසුන්ට වගේ කියා දෙන්න දෙයක් නෑ ඒ ළමයා හොඳට දන්නවා. ඒ වයසක අම්මා භාවනා කරන ගමන් කිව්වලු මේ අම්මාව කැලේ දිහා බලාගෙන ඇද්දක වහගෙන ඉන්නේ ඇයි කියලා. ඒ ළමයාට තේරෙන්නේ නැති නිසා අම්මා කිව්වලු මේ මම සුරංගනාව බලනවා. ඊට පස්සේ අය සුරංගනාව බලන සුරංගනාව දකින්නට මානසික ආතතියක් නෑ කිව්වා. මට සුරංගනාව දකින්නට මට අසහනයි ඊට පස්සේ පොඩ්ඩම කරු මට නම් භාවනා කරන්න ඕනේ මට කොහොමවත් මානසික ආතතිය නැහැ කියලා. සුරංගනාව නැත්නම් භාවනා කරන්න ඕනේ නැහැ. දැන් ඒ ළමයි ටිකක් වැඩි වියපත් වෙලා දැන් ඒ ළමයි භාවනා කරනවා ඇව්වට පස්සේ කියනවා මම මේ සාමාන්‍ය කොස්මික් එනර්ජි එකට යාවෙලා ඉන්න එක විතරයි භාවනා කරන්නේ ඇත්ත එක වහගත්ත ගමන් මට මේ ශක්තිය වැටෙනවා මම ඒකත් එක්ක ඉන්නවා දැන් එයාට අසහනේ තියෙන නිසා අර ආසානේ නැති වර්තමානයේ ගත කිරීමේ අර්ථයක් තියෙනවා. පොඩි ළමයි ගාසේ අම්මට කිව්වලු මොකටද අපිට මේ සුරංගනා බලන්න ඕන ගමන් නැහැ නේ ආසානයක් නැහැ මේ තරම් ලේසි පොඩි දරුවන්ට. අමාරුම කට්ටිය තමයි මේ සංගය. මේ ලෝතයක් තේරෙන්නේ ඒ බාර්ගනේ තියෙන්නේ අපි ඔක්කොම දන්නවා අපි බුද්ධ ආගමේ අපි ඔක්කොම දන්නවා කියලා සංඝයානම කියන්නේ කිව්වොත් එම් භාවනා කරන ඇටි ගියෝ අන්නනවා අන්න කල්ලවම් කරනවා කලවම් කරලා කියන තනි කකුලෙන් හිටගන්නේ එක නාස්පුඩුවකින් හුස්ම ගන්න නැත්නම් හුස්ම නොගෙන හිටපන් ආන්න දැම්මට පස්සේ අර ගියෝ කලන්තය ඇදලා වැටලා පෙන දාන්න පටන් අර ගන්නවා කිව්වොත් මේ ඉඳගෙන නිකන් හිටපන් කියලා හාමුදුරු ගණන් ගන්නෙත් නැහැ ගියෝ හාමුදුරු ගණන් ගන්න කිව්වොත් එන් තනි කකුලෙන් ඉඳපන් එක නාස්පුඩුවකින් හුස්ම ගන්න කියලා ආ ඒ හාමුදුරු හරි ෂෝක් කියාගෙන පස්සේ යනවා ඒ ගියෝ ඔක්කොම අන්තිමට පිස්සන් කොටුවට තමයි කාල් කරන්නේ මේ සරල දේ සරල වශයෙන් කරන්න බැරුව මේ ශිෂ්ටාචාරයක් හරහා අපේ මේ දැනුම හරහා මොනවා පටලවිලාද පටලවගෙන තියෙන්නේ ඉතින් ওই විදිහට යන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ විහිද්ධාර්ථ කුමාරයා ගී ගී අතන රජකම ඉඳන් දිව දෙල්ලන්ටි කරන්න තිබ්බනේ. අතහැරලා ගිය ගී කියන්නේ අර අතහැරලා කෙස්ටවුල බාලා හිඟන්නේ කුණාට පස්සේ Tamanට ඕන විදිහට යමක් නොකර සිටීමේ හැකියාව. දෙයකට වෙන්නදරලා ඉන්නේ කිසි අපිට උගන්වලා තියෙන විදිහට ඒක නෝන්ජල් කමක්. ඒක නිකන් බය හදු ගතියක් නිකන් ඉන්නවා කියන එක. ඒ නිසා අපිට අහිංසකකම මුනිවරය ගතිය අපිට පේන්නේ රහෙන් තල්ලු වෙච්ච රට රාජ්‍ය ගණන් ගන්න නැති හතර කේන්දරේ පාළු වෙච්ච කෙනෙක් විදියට. ඉතින් ඒ නිසා හරි ධර්මයක් කියලා දෙනකොට ඒක පසේ පුතු ඥානාන්තරට හේතු කරලා මේ මල් අරගෙන විහාරේ වටේ අර විදිහේ එක සාදු කිය කිය එහෙම නැත්නම් ගොඩි හොල්ල හොල්ල අම්මා පිංකම් කැට කැට එකතු වෙන්නේ. නිකන් ඉන්න එක ඒක නිකන් මේ කාල කණිකමක් විදිහට පේනවා. නමුත් බුදුජානකගේ ප්‍රකාශයේ තියෙනවා අහිංසක යෝ මුනයෝ පపంచාවි රතෝ මගෝ කාට දෙකක පද දෙකක් මම කියන්නේ යම් කෙනෙක් මේ ප්‍රපංච කරනවා නම් මේ පිංකම් කරන්න ඕනේ අර්ග කරන්න ඕනේ මේ කරන්න ඕනේ අදිෂ්ඨාන කරනවා චේතනා කරනවා නම් එයා ඒ කරන වාග් බහුල්‍ය ඇතුළත කතාව මේ කචකචේ මුර්ගෙක් වෙනවා කියන්නේ මුර්ග තත්ත්වයටපත් වෙනවා. මනුෂකමක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මනුෂකම අපිට මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට මුර්ග වැඩ කරන්න වෙනවා. අමුදරුවා වෙනුවෙන්, පවුල වෙනුවෙන්, රට වෙනුවෙන් අපි යම් යම් දේවල් කරනවා. ඒව මුර්ගයි. නමුත් මේ අතරමැද අහිංසක වෙන්න බලන්න කිසිම චේතනාවක් නැතුව ඉඳගෙන ඉන්න මිසඳා ඉඳගෙන ඉන්න පුළුවන් ද කොච්චර වෙලා. සක්මන් කරන නිකන් එහාට මෙට හක්කලම් කිරීම සඳහා කොච්චරලා විවේකීව එහෙම නැත්නම් අපි කියනවා නිරායාසයෙන් සක්මන දකින්න පුළුවන්. එහෙම නැත්නම් නිදාගෙන ඉන්නකොට මේ තමන් ඇඳේ වැතිලා ඉන්න හැටි දැනගෙන අතීතෙට දුවන්නේ නැතුව අනාගතෙට දුවන්නේ නැතුව අරයා ගැන මෙයා ගැන හිතන්නේ නැතුව අතන මෙතන ගැන හිතන්නේ නැතුව ඊඩියව්වේ ඉන්න පුළුවන්කම අපට කොච්චර තියෙනවද උන්න ඔතෙන්ද යන්න හදාන්නේ ඒක සමහර විටක ටිකක් සැර වැඩි එනිසා බුදුචානන් කියන්නේ ලෝකයක් කල්පනා කරනට වැඩිය ආනාපාන වගේ ඒකාරුණක් අල්ලගෙන එහිම හිත බඳවන්න ඒතර ලෝකෙකින් එන අසහන නැති කරන්න පුළුවන් නමුත් බුදුරජාණන්සේ කියන මේ ආනාපාන දෙන්නේ අල්ලන්න නෙවෙයි මහණෙනි. ඔක දිහා බලනකොට ඔක ගෙවෙනවා. ඒතර ලෝකයක් නැති කරන්න ආඩේට ගත්ත අඩේට ගත්ත ආනාපානෙ ජීුණාට පස්සේ ලෝකයක කරදරත් නැහැ ආනාපානෙ කරදරත් නැහැ ආන්න එතකොට හිත විවේක වෙනවා එතකොට හිත ප්‍රපංච නැති වෙනවා හිත අහිංසක වෙනවා චේතන නැති වෙනවා ඒක තමයි මුනි තත්ත්වය කියන්නේ රහත් වෙන්න ඉස්සෙල්ලා මේක චිත්තක්ෂණ වශයෙන් විඳින්න ඕනේ චිත්තක්ෂණ වශයෙන් විඳලා ඒ ඇති කරගත්ත චිත්තක්ෂණේ වැඩි කිරීමට සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරනවා. මම දැකලා තියෙනවා මේ වගේ වර්තමාන මොහොතේ ගත කරන්න පුළුවන් චිත්තක්ෂණ. ඒ කියන්නේ මට පින තියෙනවා. මට ප්‍රභවය තියෙනවා. මේ ප්‍රභවය වැඩි කිරීම සඳහා මම මොන විදිහට මගේ ජීවිත ගත කරනවා කිව්වොත් ඒකට මහානකම කියලා කියනවා. පැවිද්ද කියලා කියනවා. ඒ පැවිද්දට ලකුණු පෙන්වාට ගුරුවරු තමන් ඕනේ ඒ විවේකයේ වැඩි කරගන්න ජීවිතය ගත කරන්න යතරමෙද භාවනා කරනකොට අර කිහිව ඉඳගෙන නැත්තම් සංයෝජන සහිතව ඉන්නවට වැඩිය මින් වෙලා ගත කරන එක හරියට කුස්සියක ඔපරේෂන් එකක් කරනවට වැඩිය තියටර් එකක ඔපරේෂන් එකක් කරන එක ලාභයි. අරස සහිතයි. ඒ නිසා අපිට හදිස්සියට කියලා කුස්සිය ඔපරේෂන් කරන්න යන්න එපා. විලා බල තනක් වෙලා හරියට ඒකට ඔපරේෂන් තියටර් එකට කියලා ඔපරේට් කරන්න ඕනේ. ශල්‍ය කර්ම කරන්න ඕනේ. ඒ වගේ තමයි භාවනා කරනකොට ඒ අවශ්‍ය ගිහි සංකල්ප නැති කිරීමට දස ධම්ම සූත්‍රය සඳහන් කරලා තියෙනවා අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝ හොති පබ්බජිතේන අභින්නම් පච්චවේක්කිතා. පැවිද්දා නිතරම කල්පනා කරන්න ඕනේ මේ ගිහියන් ළඟ තියෙන ඒ ප්‍රපංචා විරත සංකල්පමයි ළඟ නැහැ. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝ මම නිතරම එළඹ සිටි මොහොතේ අහිංසකව ගත කරනවා. නැති දේවල් හොයන්න යන්නේ නැති දේවල් හොයන්න යනවනම් දැනගන්න එක මුර්ග ගතියක් සංස්කාර මම මේ සංස්කාර ලෝකේ හැකිතාක් දුරට විසංඛාරවගත කරන්න හදනවා කියන එක ගත්තොත් ඒක සඳහන් වෙලා තියෙන මේ වගේ දේවල් මේ සුත්ත නිපාතේ වගේ සංවිතනිකායේ සම්යම්තයන් වල සඳහන් වෙලා තිනවා බොහෝම ඍජු ක්‍රමයක් ਸਰවචන්සේ දේශනා කරලා තිනවා හරි මාර්ගයට කල්පනා කරන අයට. ඒත් මේක තුලින් බුද්ධ ආගමක් නම් ගන්න බෑ. පැහැදිලිවම බුද්ධ ආගමට මේකට කිසිම උදව්වක් මේකේ නැහැ. මේකේ තියෙන ධර්මයට උදව්වක්. ඉතින් ඒ නිසා බුද්ධ ආගමෙන් අපි එළියට ඇවිල්ලා බුද්ධ ආගම හරහා ඇවිල්ලා මේ වගේ තැනකට ආවට පස්සේ කල්පනා කරාට පස්සේ අරකට හානි කරන්න යන්න එපා ආගම තියන කට්ටිය කරගෙන ගියා වයි අපිත් ආවේ ඒකෙන්නේ ඊට පස්සේ බලන්න මේ ප්‍රපංච නැති මේ අහිංසක එහෙම නැත්නම් කියනවා පැවිදි ආකල්ප කියලා මේවට කියනවා ගිහි සද්ධාව නෙවෙයි පැවිදි ආකල්ප සහිතව අන්‍ය වූ ආකල්ප සහිත මම ගත කරනවා කියන එකෙන් කීටි අදහස චේතනා විරහිතව ඉන්න බලන්න. අදිෂ්ඨාන විරහිතව ඉන්න බලන්න. උපේ උපාදාන වලින් තොරව ඉන්න බලන්න. ඒ කියන්නේ වර්තමාන මොහොතේ ගත කරන හැම චිත්තක්ෂණයකම සුදු ඇතගෙන හිටියත් කහ ඇතගෙන හිටියත් පැවිද්දේ තමයි. ගිහිගේ හැරියත් ගිහි ගෙදර හිටියත් වර්තමාන මොහොතේ ඉරියව්ව දැනගෙන ඉන්න චිත්තක්ෂණය ඒක නා ගුණිවරයේ ලකුණු පහල කරගන්නවා. ඒ නිසා පැවිදි වී හෝ පැවිදි නොවි හෝ ඒ කායි විවේකයෙන් ලබාගත යුතු චිත්ත විවේක, උපදි විවේක දුරුවන් කිරීම සඳහා මේ ගාථාව ප්‍රයෝජනවත් වෙනවනම් ඒක පසේ පුත්‍ර ජාන් වහන්සේට තල්ලු කරන්නේ නැතුව හේතු කරන්නේ නැතුව අපිට සර්වචනාධිකේ සාමාන්‍ය ඉගැන්වීමක් විතර ගන්න පුළුවන්. ඒතර තමයි තේරෙයි අපි මෙතෙක් කළා ආපු දහම් පාසල් බුද්ධ ආගමත් පන්සලේ බුද්ධ ආගමටත් වැඩිය ධර්මයේ මොකද්දෝ ගැඹුරක් තියෙනවා. ඒකට මම මේ කතා කරන්නේ ඌට හානි කරන්න පහත් කළ සලකන්න නෙවෙයි. ඒකේ මේරිච්ච දවසේ ආපු වෙලාවක ඒ කියන ගිහි ව්‍යංජන වගේ හිතේ තියෙන තණ්හාමාන දිට්ටි වඩන මේ චේතනා ප්‍රධාන කරගත්ත සංස්කාර ප්‍රධාන කරගත්ත මේ අපේ ඉදිරි සැලසුම් කියන බూరు වගේ කරත් එල්ලලා තියෙන කරට් එක වගේ පිටිපස්සේ යන දේ තියෙන පුස්ස දැක්කොත් අපිට මරණ බයත් අතහැරලා වර්තමානයේ එළඹ සිටි මොහොතේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා සියලු දෙනාටම එවැනි දෘෂ්ටියක් පැහැදිලි වීම සඳහා සම්මා සංකප්ප ඇතිවීම සඳහා මේ දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් අතර කරනවා. සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.